තෙරුවන් සරණයි. අපි බලාපොරොත්තු වෙන තවත් ප්‍රශ්න විචාරතුමක් අඩ පිළිලක් නැත්නම් ධර්ම සාකච්ඡාවක් සඳහා අපි ඉල්ලා සිටිමු. සුසන්ත මාත්‍යාගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න සිටිනවා. අවසරයි. පළවෙනි ප්‍රශ්නේ අධිකාර ස්වාමීන් වහන්සේ සිත රූපීලෝනේ අවුත්තිලෝනේ මානුකස ඇතන කිස්කව සංඥා ඇතන බව නරක සුළු මොහොතක ඇති ශුද්ධ ධර්මා වලින් හදලා. මම ප්‍රයාසයන් මට දැනෙන්නේ ඒක ලින්දට වැගෙන ඉතර ඇසේ ආස්ථාවට සමාන බව. අප ගැඹුරු නිවිදී ශුද්ධ සුදුම මත නැහැ. ගැඹුරු නිවිදී අපි අත්දැකීමේ ශීලතාවය. උන්වහන්සේ දෙක දෙලෝනේ දේවදර්ශක. යාර නින්දදී මේකදී තියෙන කර කියන අවදි භාවය කියන එක මෙතන තියෙනවා. නින්දදී අවදි භාවේ නැහැ. අයිතිය නැහැ, බුද්ධිය නැහැ අපට. මේකෙදි ඉස්සලා ඉස්සලා අවදිභාවයේ නෑ බුද්ධියේ නෑ අයිතියේ නෑ නමුත් මේක පුරුදු කරන පුරුදු කරන මේකට අවදි වෙන්න පුළුවන් මේකට බුද්ධිය Tamanට ලැබෙනවා නැති බව දැනගැනීමේ හැකියාවක් තියෙනවා මයිලඟ සංඥා නෑ කියලා සංඥා ඇති තැනට සාපේක්ෂව දැනගැනීමේ හැකියාවක් ප්‍රබුද්ධත්වයක් මේකේ තියෙනවා ඒ වගේම මේකට අවදි වෙන්න බැරි තත්වයක් කියලා අවදි තත්ත්වයට සංසන්දනාත්මකව මේකේ අවදිය පිළිබඳව ණය විපස්සනායෙන් අල්ලන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක තමයි අපේ මනසේ විවෘත වෙච්ච නැති දොර. ඉතින් අපි මේකට දාලා මේකට අවදි වෙන්න ඕන. මේක සාමාන්‍යයෙන් දාපු ගමන් වෙන්නේ නිින්දක්, පාලනයෙන් තොර වීමක්, අඳුර ගන්න බැරි ගතියක් කියලා. ඒක හරි. ඒක කිහිල්ල වෙනලා කියන්න ඕනේ නෑ මේක උපයාගත්ත දේ. දැන් මේකට අවදි වෙනවා. ඒක කියන්නේ ඒක හීනෙකට අවදි වෙනවා වගේ. නොදන්න දෙයට අවදි වෙනවා. දන්නති ශේෂ්ත්‍රයකට බය නැතුව මූණ දෙනවා. ඒ නිසා මේ දෙක අතර බුදු වෙනවා බුදි වෙනවා කියන වචන දෙක තියෙනවා. අරක බුදු වෙනවා මේක බුදු වෙනවා. බුදි වෙනවායි බුදු වෙනවා. මේ දෙකම ඇඳීදි කරතයි. ඒ නිසා ඒ අපෙන්ලා මෙතන මාරු වෙනකොට පුත්තජන තැන ඉඳලා එකම දේ මේ දේ කවුරුවක්වත් අත්දකපු නැති එකක් නෙවෙයි භාවනා කරලා එන එකක් නෙවෙයි යෝග. ඔක භාවනා හිතේ තියෙන එකක්. අපි මෙතන කොටු කරනවා ඒක. මේ අනිත් ඒවා වෙන් කරලා අල්ලනවා. අල්ලපු ගමන් බය වෙනවා. කරකොලත ඇරිය වගේ මාළුවෙකුට දැම්මා වගේ පණුව දෙකට කැපුවා වගේ නටන්න ගන්නවා. ඊට පස්සේ පින්නන්නේ උට උරු වෙන. ඔබ වෙන් කරගන්න එකක්. වෙන් කරගන්න විතරයි ඔය භාවනාදි කරේ. මේ නැත්තම් මේ තුගීර බලනකොට ඔක්කොම හිතියෝක තියෙනවා. වෙන් කරගෙන ඉවරලා වෙන් කරනකොටම බය වෙනවා. මාරයා විලිකුත් අන්නකම් එපා මෝ හිතු කරන්න එපා. ඕක මහා භයානකයි කියලා. බුදුසෙන් පැත්තකලා ඉඳලා ඉගෙන පිස්සු කතා කරන ඕන ඕන ඵලයක් කියලා. එච්චරයි. ඉතින් යෝගාවචර ජීවිතයේදී ආර්ය මාර්ග ප්‍රතිපදාව කියලා කියන්නේ මේ උපයගත්ත දෙයට හැඩ ගැහෙන එක තමයි. જે හැඩ ගැහෙනකොට මේකට අවදි වෙන්න පුළුවන් කියන හැකි සංඥාව අවදි වෙමි කියන ඒ ඒ වීරත්වය යොන්සමංශකාරයේ තියෙනවා නම් මේක මේ අලුතෙන් හම්බෙන දෙයක් නෙමෙයි තියෙන දේ අඳුනා ගන්නවා දැක ගන්නවා දැනගන්න එක විතරයි වෙන්නේ. දෙදා කාලේ ජනවාරි පළවෙනි දිනේ පාරාන්තික ප්‍රථම වහන්සේ කැමති ක්‍රීඩකයක් සත්‍යාණය කරනවා. මන්දසූත්‍රේ කර්ණීයසූත්‍රේ රත්නසූත්‍රේ. නෑ අවශ්‍ය නෑ ඒ බය භාවනා කරන එක ලොකම පරිත්තේ. දෙවෙනි පරිත්‍ත තමයි පිරිත් කියන එක තුන්වෙනි පරිත්‍ත තමයි කියන එක අහන එක. තුනම පරිත්‍ත තමයි. පරිත්‍ත කියන්නේ අරසාව. ඉතින් කවුරු හරි කියන පිළිත්තර තමයි අපි පරිත්‍ත කියන නම ගත්තේ. ඒකට පිළිත් කියන එක නම් හොඳයි. අනුන්ට පිළිත් කියන එක අහනකොට කියන එක අහනවට වැඩිය ගොඩාක් ආනිසංස තියෙනවා කියන එක. අහන එක නේ කියන කියමින් අහන එක. ඒක ගොඩක්ම ආනිසංස තියෙනවා කරන එක. ඉතින් කරන එක නතර කරලා මේ කියන එකට බහිනවයි කියලා කියන්නේ ගොම වලක ඉඳලා කක්ක වලකට බහිනවා වගේ. එනිසානෝ මට මතකයි එකවරක් අපි ඔක් කරා. පර්ත් වල කරා. මෙල්බන් වල කරා. ඉතින් අර හැංගුම්බර කෙනාට ඒක ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒ වගේ කට්ටිය වැඩි වෙච්චාම මාත් යටත් වෙන වෙලාවල් තියෙනවා. මට chance එකක් හම්බුනොත් නම් no nonsense. ඒක නිසා මට දෙන්න එපා chance එකක්. දුන්නොත් තන්නේ කර ඇට විතරයි මස් නෑ තෙල් නෑ කලවල් පුළුවන් නම් කපම් බැන්නම් කපම්. සුදු පාන් පෙත්තක් විතරයි දෙන්නේ චීස් නෑ බටර් නෑ පුළුවන් නම් කපම් බැන්නම් කපම්. ඒ බටර් චීස් ඕන නම් වෙන කාගෙන් රිට්‍රීට් එකට යන්න. ඒකේ ජෝරේ තරම් තියෙන මේ වගේ දේවල් බටර් ගාලා චීස් ගාලා මස් ලී මස් ඇට ඔක්කොමත් එක දෙනවා. මේකේ සුදු සුදු පාන් පෙත්තක් විතරයි තියෙන්නේ මස් ලී නැති ඇට බලු ලේව කන්නේ. මේ භාවනාව සුද්ධ විපස්සනාව පුළුවන් නම් කමක් නැත්නම් කම. මේ ඉල්ලුවාට මම ඇයිද කිසි තරහක් ඉන්නන්නේ මේ මම මේ කතා කරන්නේ. මට එහෙම එකක් නැහැ. මට මේ ඉල්ලන්නේ කිසි නෑ. හැඟීමක් තියෙනවා මයි ළඟ මට ඉනායනවා කියනවා. මිත්‍රිකලත් ඇවිල්ලා සංඝයාට මහලට ඕකේන මං කවත් කිරි ඕනේ නම් ගෑණියගේ තනියක් වීපන්. මගේ තනේ තිබුණාට තනේ කිරි නෑ. මේක ඉරුවට හරියන්නේ නෑ. ඒකට කිරි තියෙන තනියක් අල්ලන්න ඕනපා. උඹේ වැරදි තැන උරන්නේ. ඒ ඉතින් එච්චරම කියන්නේ මේක මේකේ තනේ හැදී තිබුණාට විස්තර ග්‍රන්ථි ක්‍රියාත්මක නැහැ මේකේ. ඉතින් මේක කොච්චර ඉලුවක් වැඩක් තියෙන මම කොච්චර අනේ ඉන්න බබා කියලා තියාන කිව්වොත්. ඉතින් කියලා දෙන මේක පිරිමිතනයක්. එච්චරයි කියන්නේ වැඩන්නේ ඔය කතා කරලා මයිත් එක කතා කරපුවා මට මම කියන්නේ ඌව ඌව කියනට දෙන උපමා වලින් මම නිකන් අර කත්තේ පහල වැටෙනවා වගේ කියලා මට ඉතන හැබැයි මට තේරෙනවා උපමා හොඳට තේරෙනවා. යා කියන්නේ කවුරුසෙන්ද කර ස්වාමීන් වහන්සේ පසුගිය ධර්ම දේශනාවලදී සතිය වඩා ගන්නකොට අරමුණු ගැනීමේදී ඇලීමකින් හටගන්න උපාදානයන්ගේ මමත්වය නොවන ප්‍රාණය කියන පස්සේ තමයි වැදගත් මනස ප්‍රකාශකසේ තත්ත්වන කාරණා දක්වන්නේ. එක ආශ්‍රය අධිනසා විතරයි. දෙක අවිහිංසා අධ්‍යාපානිසා විතරයි. මේවා අදාළ ප්‍රායෝගික අවස්ථාවන් වෙනම උදාහරණ සහිතව දක්වන්නේ නම් අපි ඒක කරමු. කොල කැලේ දෙන්න මට එතකොට මට බඩට සූදානම් වෙන වෙලාවේදී ඒක ගයිඩ්ලයින් එකක් වෙයි. අපි සාකච්ඡා කරන්න දෙයක් නැත්තේ නෑ. ඒක නිදර්ශන සමානලාට මම එකතු කරන ඉතින් මම හිතලා කරන එකක් නෙවෙයි. මේ වෙලාවට ළඟ ළඟ තියෙන දේ නිදර්ශන කියනවා. ඉතින් කාට හරි මේ අසවල් සින්දුම කියන්න ඕන නම් මට පරණ තැටිය ඌම් දෙල් ටිකක් ගහලා ඒක හදාගෙන ඉන්න පුළුවන්. මේ තැටිය 10000 දාට. ස්වාමීන් වහන්සේ ඊයේ දවසේ මාතුල ඇතුළු ප්‍රකාර ප්‍රශ්නයක ඇසෙන් ඇසෙන් නැදන බලනවා රැකෙනවා කන නැදන අනවා රැකෙනවා ඒක වුණාක් කරන ආ වුණාක් මුතුන් දේවල් දෙක මේ රාගයේ පිළිස රැකෙනවා සිතින් නැගෙන සිතේ වුණාක් පිළිස මේ ප්‍රශ්නේ නිරුත් සංගාත කරන අදෝදේ ප්‍රකාශයේ ඒ භාවනාවේදී අද සිදුවෙනවා මාන ගැටලුව මට ඕන කරන්නේ මොන කරගත්තාම ප්‍රයත්න. ඒ කියන්නේ උද්දච්ච කුච්චේ නිසා එතන සිද්ධ මට අවශ්‍යයි. ඊයේ වහන්සේ දීපා ඒක දකින්න නම් කියලා කතා කරන්නේ. මා කීකෝටක් විශේෂ කර ඥානකට වර්ධනය. අමාරු දෙවිසු කෙරෙහි යනවා. ඒක නැවත මේ උද්දච්ච කුච්චේ කරන කරගත්තා. උද්දච්ච පරිණත යන්නේ කියලා කියන්නේ. ඒත් එක්කම යකෝ කියන්නේ ඉතාම තරහකට වදිනවා. මට කෙලස් ගොඩක් එකතු වෙන්න නැහැ. ඒ ඒකම අප්‍රමාදයට දැනගත්ත නිසා කෙලස් අඩුවෙන් ඉතා වදිනවා. මෙලෙස කෙලස් අඩුනා කියන්නේ මෙයාට නැවත ප්‍රකරණස්ථානයේ සිට දාගන්න උත්සාහ කරලා ආපහු සිදුවේ. වරන්ත දැක්කානේ උපන්සම් කියන නිසයි. කියන එකයි. නැවත කරදර කරනවා. මේ සියල්ල දෙක සිදුවන්නේ එකට යාම සිත එකලස් කරගන්න බැරෙන එක. මේ ආපසු මුල් දවසේ දවස් 3කට එන්නේ. හිත එකලස් කරගෙන ඒකට ගිය නිසා ඒ කියන්නේ නමුත් දැන් ඒකට කරදරයක් ආශාවක් නැහැ. ඒ කරනවා ඒ නිසා දැන් යන කරනවා. මේ පිළිවෙලෙන් මේ භාවචාරණ තමයි නමුත් මේ කරන්නේ කවදාවත් කල්පනා කර කවදාවත් ඊට පස්සේ කොහේ කොහොම ඊට පස්සේ අපි කොහොම ඒව ලියන්නද නේ? එතන ප්‍රශ්න තියෙන්නේ. ආය කාට කියවන්නද ඒවා ලියලා ලියන්න නම් පුළුවන්. ඊයේ දෙලේ බලන්න හොඳද? සාහිත්‍යයේ පුදුමාකාර හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ කාරණාව ඉදිරිපත් කිරීමේදී අනුගේ අවධානය Taman දෙතට අරගෙන Taman කියන්න ඕන දේ එක සැරකිනේ දෙසරකිමක් කියන මේ සාමාන්‍ය ප්‍රසිද්ධ සාහිත්‍ය කෘතියක තියෙන ටෙක්නික් එක මේක තමයි. ඒක හරි හොඳයි. අපේ උද්දච්ච කුච්චේ කියලා අඳුරගෙන තියෙනවා මෙතන තියෙන්නේ විචිකිච්ඡාව හැබැයි. සැකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි උද්දච්ච කුච්චේ බලන් යකෝ කිව්වට විචිකිච්ඡාට බණින්න ඕනේ උද්දච්ච කුච්චේට බණින්න. ඉතින් ඒකට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා අඳුනගන්න මට මේ කරදර කරන්නේ උද්දච්ච කෝපිත කියන්නේ අතීත පශ්චාත්තාප සහ අනාගත සැදසුම්. විචිකිච්ඡා කියන්නේ සැක. ඉතින් මේ දෙක ඇත්තටම බොහොම කිට්ටුවෙන් යනවා. ඉතින් සැකේ ආපු විතරේ ඒකට උද්දච්ච කෝපිත කියලා බැන්නාම මේ සැකේ පැත්තකට ඉනාවි ඉන්නවා මේ යකාට වයර් මාරුලයි කියලා. යකෝ නෙවෙයි මොනවා කිව්වත් තරහ නැහැ. ඒ නිසා මෙනෙහි කරනකොට නිවැරදි එල්ලේ සහ නිවැරදි එල්ලයක් තියෙනවා හරි වීර්යයක් තියෙනවා. කනම කතා කරන්න ඕනේ එන එක නයි. වෙන කෙනෙක්ගේ නම කතා කරපුව ගමන් තන්නේ ක්‍රම දැනගන්නවා වයර් මාරුලයි කියලා. ඉතින් ඒ වයර් මාරු වෙච්ච එක තියෙන මුලින් ඉඳලම ලිපියේ තියෙනවා. සාහිත්‍යක තිබුණට කතා කරන දේ කෙටියෙන් ෂෝට් ඇන්ඩ් ස්වීට් ලිව්වොත් මේ ලිපිය ගන්න බෑ නෑ. නමුත් අර සාහිත්‍යයේ අලංකාරය නිසා ලස්සන ගෙතීමක් ගොතලා දෙනවා. ඒක ප්‍රශ්න නෑ ඒක නරක දෙයක් කියනවා නෙවෙයි තියෙන්නේ. නමුත් භාවනා කරනකොට මේකටම ප්‍රශ්න තුනක් විතර ඇහිලා තියෙනවා තුනටම උත්තර කියනවා. එකක් තමයි කියනවා මම මේව කල්පනා කරනකොට මම වර්තමානයේ නෙවෙන බව මම දන්නවා. වර්තමානයේ යන එකයි මම කල යුත්තේ කියලා තමන්ම කියනවා. ඊට පස්සේ එක තැනක නම් මට හිතුණා මෙන්න මේ විදිය පොඩි පිරිසුදු කරලා දුන්නොත් හොඳයි කියලා. මේ වගේ හිතට හිතවිලි බාවුල වෙන ගණන් කිරීමේ ක්‍රමය හොඳයි. ඉතින් ගණන් කිරීමේ ක්‍රමය ඒකාග්‍රතාවයට බාධා වෙනවයි කියලා කිව්වයි කියන එකක් උද්දත කරලා තියෙනවා. ඒ කියන්නේ ඉදිරිදී වුණාට ගණන් කිරීම වැරදි. මේකට ගණන් කිරීම තමයි උත්තරේ. ඊට අවුල් වෙනකොට ගණන් කිරීම මැදට ගෙනල්ලා තවදුරටත් ඉදිරියට යනකොට ගණන් කිරීම නැතුව යන්න පුළුවන්. නමුත් මේ ප්‍රශ්නෙට උත්තරේ මේ ගණනා ක්‍රමය වෙන්න පුළුවන්. එනිසා මේ ගණනා ක්‍රම ටිකක් කරලා කීකර වුණාට පස්සේ ගණනා ක්‍රමේ නැතුව ඉදිරියට යන එක මේකේ එක සැරේම අර විවේකයට යන්න හදනවා. පීවරෙන් පීවර යන්නේ නැතුව. එතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. නැත්තම් මේ මේ මේ විඳන විඳින විඳවිල්ල එහෙම නැත්තම් මේ දරතේ මේ ඝර්ෂණය තමයි අනාගතයට විශාල ශක්තියක් වෙනවා. මම මේක ඉගෙන ගත්ත කොච්චර අමාරුද කියන එක. ඊට පස්සේ කාටද කියලා දෙනකොට කොච්චර කරන්න අමාරුද අවශ්‍ය කරලා තියෙන දුක තීටි තඩද්දී. දිගට කරන එකයි. කරන්න කරන්න කරන්න බේද තිත්ත වුණාට පැහිර වුණාට ප්‍රතිඵල තියෙනවා. එනිසා ඒක තමයි අපි ආඩම්බර වෙන්නේ. මම මෙච්චර දුක් විඳින්නේ ලාභයකට නෙවෙයි, සත්කාරයකට නෙවෙයි, සම්මානයකට නෙවෙයි, ශිලෝකයකට නෙවෙයි, කාටද කියාපාන්න නෙවෙයි. මේ ඇති හැටි තේරුම් ගන්නයි. ඒක නිසා සර්වචනාංශේ තමන්නාංශේ දුෂ්කර ක්‍රියා කරන කාලේ කරපු වැඩ පොතක ලියන්න බැරි જાතිවා. අද පොතක ලියලා පෙන්නලා දීලා තියෙනවා චුලසීනාග සූත්‍රයේදී මෙන්න මම දුෂ්කර ක්‍රියා කරපු හැටි. ඒකෙන් 10න් එකක් නැහැ මෙතන. ඒකෙන් 10න් එකක් නැහැ. ඒක නිසා අපිට බුදුහමොත් එක ගහපා දෙන්න විදිහක් නැහැ. දුෂ්කර ක්‍රියාවෙන් මම ඔබ හතට වැඩි කොට තියනවා කියන්නේ. බුදුහමගේ පරාසය විඳලා තියෙන්නේ. ඒ නිසා මේ තාව කාලා නැහැ. ඒක ඊනකින් එලි වෙන්නේ නැහැ. ඔබ දිගට කරගෙන යන්න එක්කම මම සාහිත්‍යචර අගය කරන්න යන්නේ නැහැ. අගය කළ යුත්තන දිගට කරන්න. මේ තරම් වැටි වැටි දිගට කරන එක ඒ පණිවිඩයේ මේ ලියුමේ තියෙනවා. මම අරින්නේ නැහැ. අර ඇරියෙත් නැහැ, අරින්නෙත් නැහැ. අඬන එක නම් මොකද්ද? පේන විදියට ගෑනු කෙනෙක් කියලා තියෙන. ඉතින් ගෑනු කෙනෙක් අඬන්න නැත්නම් නෑ නේද? වැඩ නෑ. පටන් ගන්න මෙතන ඉන්නේ. ඉතින් ඒ ගාලල්ලා හිරිමින්ට ඔය ගානක් නෑ අඬනකොට ඔයා හරි ලස්සනයි කියලා කියනවා. ඒ කියන්නේ තවන්න තියෙනවා. ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක ඔයිට වැඩි ඕ බෑග් එකට තව දාතයි එකයි මම ඉල්ලා හිටින්නේ දිගට කරගෙන යන්න කරගෙන යනකොට මේ වගේ කෙනෙක් කරුවාට පස්සේ මේක ලියන්න ගන්න නිසා මම පහු වෙනකොට ලියන්නත් ඉතිසි. ඒ නිසා වයින් කරලා තිබ්බට කමක් නෑ ටිකක්. ඉස්සරහට ගියයි යන පාර හරි. ඔය මනවි ඔය කියන මනිලි නෙවෙයි අඛණ්ඩව කරන එක විතරමයි භාවනාවේ තියෙන එකම පෞරුෂත්වය. ඒක මේක කැඩලා නෑ. ඒ නිසා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. මොකී ක්‍රමයේදී විශ්ලේෂණය කිරීම සුදුසුද? ඈ විශ්ලේෂණය කියන්නේ නෑ නෝටින් කියන්නේ විශ්ලේෂණයක් නෙවෙයි commentaries analysis analysis නෑ. නෝට් කරනවා කියලා කියන්නේ නිකන් නම කියලා කතා කරන එක විතරයි. විශ්ලේෂණය තමයි මෙතන වශ වෙලා තියෙන්නේ. විශ්ලේෂණය තමයි මේ භාවනා කියලා වහ. කියන්නේ යථාර්ථයට දෙන්නේ නැති එක දෙන්නේ නැති වෙන්න හේතුව මගේ මේ තර්ක මනස පැනලා. අරකන එන්නේ ඉස්සලා කඩාපනිනවා. එහෙනම් තරක මාසර කියන්නට උඹ සේවයට කැඳ වෙනකන් හිටපන් බැරක්කට වෙලා. ආමිකෙන් ආමික වැඩ ගන්න බෑනේ රොල්ලාදු කියන්නේ යන්නේ නැත්තම්. උඹ හිටපන්. සතියට ඉඩ දෙන්න. ඒ ප්‍රවාහයේ වර්ධනය බාධා නොකර ගන්න මෙනෙහි කිරීම විතරයි කරන්නේ. තර්කණයක් නැහැ ඒක. ආරම්භන සිටියේදී ඕක සංඥාවක් දක්වන්න ඕ සිත මුල පාඩහනේ ඒක ඇටලස් වල ඇතුළේ හෝ හෝ ඉදමක හෝ විනාක් මොනක් නිරෝධයක් ඇතුළේ ඒ වාගේ එකකින්ම අඛණ්ඩ සරදාරාවක් අධිලාරයක් නැහැ සිත මේවායි කැල්සියම් එකක් කරන අවවාසයේ ඊයේ රාත්‍රී ධර්ම දේශනාවේ දේශනා කරලා මට කලින් තිබු උපේක්ෂා හිතම ඇත්ත දැනීම නැතිනම් කියන එක මූල භවණ සිහිය පවත්වා ගැනීමයි කළ යුත්තේ යන්නේ ඊයේ ධර්මදේශනාදී මේ කරුණේ මම තේරුම් ගත්තා. ඒ කරම් කරන යෝගයන්ගේ අපේක්ෂා කරන ජීවිතය මා සිතෝ තේරුම් ගන්නදී වැරදෙන විවරක පැහැදිලිවම තේක්වා. ඊළඟට ගෞරව කොට ඉඳලා උගතේ ධර්මදාන කුසලයේ මාර්ගයේ පරිපූර්ණ කරගෙන තිබුණේ සේවය. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ බුදුන්සේ අවස්ථා තුනක් පෙන්නනවා. යෝගාචරයේ ඉඳපු ගමන් ගිහිල්ලා හොඳට අරමුණේ කෙලස් අඩු අරමුණේ හිත පිටලා තියෙන මොනකට මොන දාලා ඉන්න බොහොම නිසින්ින්ද යන ගමනක් යනවා. ඊට පස්සේ යෝගාචර නොකියම සම්පූර්ණ පුවක් හිටක් ගලේ ගහුවා වගේ නන්නත්තර වෙලා විසිරලා යනවා. ඉතින් විසිරලා ගිය ගමන් යෝගාචර ප්‍රතික්‍රියා එනවා මනාපමනා පහළ ඒකට හිතා ගන්නවා. අනේ අර තිබිච්ච උපේක්ෂාව හොඳයි කියලා. නමුත් තිබිච්ච උපේක්ෂාව හොඳ වෙන්නේ විසිරිච්ච නිසා. විශේෂ නිසා ඒකට සාපේක්ෂව උපේක්ෂාව වෙනවා. මේ උපේක්ෂාව ඉන්නකොට උපේක්ෂාව වෙන්නේ කම්මැලි, නීරස, ඒකාකාර අනිස්තිර දෙයක් විදියට. ඒකට උපේක්ෂාව විචිකිච්ඡාවක් ඇති කරනවා. උපේක්ෂාව විශ්ින් අවිසීබ නොකිය ඉල්ලනවා. ඉතින් මේ දෙකේ ගහ ගහ එකවරක් ඉන්ද්‍ර ධර්මයෙන් කියන්නේ ජලයේ ධර්ම වතුරේ ධර්මයෙන් තමයි මේ රත්තරන් පාන්නේ සුද්ධ වෙන්නේ. ඒකට අරකට ගියාට පස්සේ මේ මෙතෙක් කළා එපා වෙලා නිස අහිං කරන උපේක්ෂාව ආයෝඩ වෙනවා. එපා වෙච්ච උපේක්ෂාව නිකන් ඉන්නකොට ඒක හරි හරි පාළුයි. මුඛ කරි වෙනවනම් හොඳයි. ඒකට ඕන නීවරණයක් හරි මොකක් හරි එකක් එනවා. ඉතින් මේ දෙකේ එකින් එකට මාරු වෙලා හිත යන්න ඕනේ. දෙකෙන් එකටවත් සැලෙන්නේ නැති තැනට. ඒකට තේරෙනවා මේ කෙලෙස් වල තියෙන ගතියක් කොච්චර පිළිසිටි වුණත් කිසිම වහපියක් නැතුව කඩා වැදලා කෙලසන ගතියක්. ඒ කෙලෙස් වල ස්වරූප විතරයි. එයාට නෑ මේ මම යන්න සුදුසුනකට තමයි යන්නේ. වැදගත් කරනවා මොකොත් නෑ නිකම් බුදුහාමසෝ බණ කියනකොට චින්චමානිකාව ඇවිල්ලා කියන්නේ කොහොම බණ කියන දේ හරියන්නේ නෑ මේ බඩේ ඉන්න බබා ගැන බලන්නේ නැද්ද කියලා. ලැජ්ජා බයක් මොකුත් නෑ. ඒකට තමයි කෙලෙස් කියන්නේ. ඉතින් කෙලෙස් නැත්නම් අර උපේක්ෂාවේ වටිනාකමත් ඒ උපේක්ෂාව ඊටකට හරි පාළුයි. කම්මැලි, නීරසයි, ඒකාකාරී, කීරණ, නිදිමතයි, අනිශ්චිතයි. ඉතින් මේ දෙකෙන් කොයි එකටවත් අපි කැමති නැහැ. සාපේක්ෂව බලනකොට මේක තුන නිසා මේකට කැමැත්ත මේක නිසා මේක කැමැත්ත දිහා බලනකොට සිද්ධියෙන් අපි පොඩ්ඩක් ඈත් වෙලා අෂ්ටෝක ධර්මේ කම්පා නොවීම තේරුම් ගතට පස්සේ මේ දෙකේම තියෙන විෂම ගති මේ දෙකේම තියෙන දුක් දෙන ගති මේ දෙකේම පීඩා ගති සික්කර ධර්ම වෙන ගති පොඩ්ඩක් ඈත් වෙනවා. ඉතින් යෝගාචර මේකට කැමතිුනොත් ඒක එන්නේ නැහැ. අරකට කැමතිුනොත් වෙන්නේ. දැන් මේ දෙක මාරු වෙන එක ධර්මයේ. භාවනාව. ඒ දෙන්නට මාරු වෙන්න අරින්ද මාරු වෙනකොට විචිකිච්ඡාව එනකොට උපේක්ෂාව යගේ තියෙනවා. උපේක්ෂාව වෙනකොට කම්මැලි වෙනකොට නිකන් ඉන්න මං අහලා ගියත් මතයි කියලා විචිකිච්ඡාවට එන්න කියනවා. මේක තේරෙන වෙලාව මේ. ඉතින් ඒක සාමාන්‍ය කියන්නේ ඒ පෘථග්ජන භූමිය කියලා. ඊට පස්සේ උඩට ගියාට පස්සේ තේරෙනවා මේ කෙලෙස් වල හැටි. කොච්චර පිළිතුරක් වත් කෙලෙසෙන්නේ සායි කට්ටි යති හරායති චිකුච්චති. ඒක ගැන පිළිකුල් කරනවා. ඒක දුකක් වශයෙන් තරනවා. ඒක ලැජ්ජයි. මගේ හිත උපේක්ෂාව දුන්නාම කිරනවා. නීරසයි කියනවා. කම්මැලි කියනවා. ඒක ලෙවල ආයෙ කුණු කන්දලයක් අතර ගන්නවා. ඊට පස්සේ කියනවා මේක ආහුටි කුණු කන්දලයක් නේ ඕම් බලන්න කෙලෙසුනා කියලා. ඒ කඩප්පුලි ගුණධර්මනේ ගත්තේ තමන්ම තමයි. උපේක්ෂාවට කම්මැලි වීම නිසා, උපේක්ෂාවට නීරස වීම නිසා. එතකොට ඒක හිතෙන්නේ නැහැ. ඒක හිතට ඒ තේරුම්කට දෙනකොට ඒකත් කියලා උකෝ භාවනා ජීවන. කෙලස් ජීවනට කෙලස් ගා ගන්න. කෙලස් ජීවනට කෙලස් ඉන්නේ. කෙලස් තිබුණාට දුක් කරදර ගන්නෑ. ඉතින් ඒක මේ පොත්වල කියලා කරන්න බෑ. නමුත් ඉන්නේ එතනයි ඒක රචනයේ හැටියට. ඉතින් මේ දෙකටම ලක්ෂ වාරයක් මුණ දීමෙන් තමයි මේ එකකටවත් ආඩම්බර වෙන්නේ නැතුව එකක් ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මේ දෙක හිතේ தত্ত্ব දෙකක්. ඇයි මේකට මං කියන්නේ? ඇයි මේක මගේ කියන්නේ? ඒකට මගේ ආත්මය කරගන්නේ. මේ නාටකමට යන්න ඇරලා ලක්ෂ වාරයක් යන්න ඇරලා තමයි හුදු නිරීක්ෂකෙක් විතරක් අතරපත් වෙච්චාම ඒකේ බලපෑමක් වෙනවා. ස්තුතියි වරණේ ස්වාමීන් අද දවසේ ඉතිසෙලා සක්මන් භාවනාවේ යෙදෙන කලක් අධ්‍යක්ීම දෙපැත්තම කවදාද නැහැ. දවල් කාලයේ අනිත් ඔෂ්ණය මගේ කෂ්ට වැඩි සම්බන්ධ අපේ වැඩි සම්බන්ධ මගේ හිතේ මේ පිළිබඳව අපනකට හටගන්න ගන්න මට විශ්ලේෂණය. ඒ සම්බන්ධ සතුටක් සිද නැගේ මේ හේතුන්ගේ අත්පත් කරනද ඒ සම්බන්ධ කටයුතු කරලා කාමයේ හේතු වෙනස් කරලා මම බලා සිටිනවා. මේ ආකාරයේදී අවශ්‍ය මිනිසුන්ට ධර්මයේ නිමෝෂණයට හේතු. අපිට උපේක්ෂා වගේ දෙයක්. මම බලවාම සක්මන් භාවනාවේ කය කාගේ පොම් කාලේ මේ භවනාස. තීමුත්තේ සයි. තදිට තුමුත පාරකාව පදේසින් සිට මම රැක්කේ. නම් ප්‍රතිේ මනසේ මහා හදා කඩේ මට මේ උතුම්මලා දුක් පිළිගන්නේ කියලා කියන්නේ. ඒක ඒ සමග උදේට උත්තර වෙනවා. මගේ ප්‍රශ්න එක බලම ඉස්සර ආකාරයේ අඛණ්ඩ සතියේ මේ සම්පූර්ණ අතුරුදව. දෙක. ගෙදරාම සිතිල් ආවේ සතිය අඩු කරගෙන. තුන. අඛණ්ඩ සතියේ වල දෙක ඉන්ටෙන්සිටි ප්‍රක්ෂේෂ දෙක මේ ග්‍රාහක ගැනීම ප්‍රවෘත්ති දුරු කරනවා. ප්‍රවෘත්ති විනාශ කරනවා. අපි පරියන්කක ඉන්න තරම් කන සතිය ගැඹුරක් සක්මණේදී ලැබෙන්නේ. සක්මණේ ඉන්න තරම් ගැඹුරක් ඉදින්දා වැඩි ලැබෙන්නේ. සතිය තියෙනවා. සමහරට සතිය පුරුල් භාවයේ තියෙනවා. සමහරට සතිය ගැඹුර තියෙනවා. ඒ පුරුල් භාවයේ සා ගැඹුර අතර වෙනස් වීමක් සිදුවෙනවා. පරියන්කේදී ගැඹුර වැඩි පුරුල් නැහැ. එකම අරමුණයි. සක්මණේදී අරමුණු රාශියක් එක වැඩ කීපයක් එක වැඩ කරනවා. මේ සතිය ගැඹුරු නැහැ. ඉදින්දා වැඩි වලට අරමුණු රාශියයි ලාවට සතිය තියෙනවා ගැඹුර නැහැ. මේ තුනම එකිනෙකට අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වෙන එක තමයි යෝග ජීවිතයේදී වෙන්නේ. එතකොට කොච්චර කාර්යබහුල ජීවිතයක් ගත කරත් මේ තුන එක පදමකට එනවා. එතකොට මේකෙන් මේකට අනුග්‍රහ ලැබෙනවා, ඒකෙන් මේකට අනුග්‍රහ ලැබෙන ගණිතුණුවක් තමයි වෙලා තියෙන්නේ. ඉතින් වෙනකොට මේ යෝගාවචරය වර එක සතිය පුළුල් භාවයට අගය කරනවා. විවිධ අරමුණුත් එක්ක মালටි ටාස්කින් කරන එක. සමහර ලාවට ගැඹුරාගය කරනවා. එකම අරමුණක ධ්‍යාන මට්ටමට යන එක මේ දෙකේ සමவாய තමයි වැදගත් වෙන්නේ. අර එකක ගැඹුරට යන එක සමත සමාධියට පරයි. චේතෝ විමුක්තියට පරයි. බොහෝ අරමුණුත් එක්ක මල්ටිටාස්කින් කරන එක පඤ්ඤා විමුක්තියට පරයි. ඉතින් මේ යෝගාවචරය මේ දෙකේ Tamanට අදාළ බැලන්ස් එකක් තියෙනවා. ඉක්විලිබ්‍රියම් එකක් තියෙනවා. ඒක හම්බ වෙනකන් මේක දෙකී කටයුතු කරන්න ඕනේ. මේ ගැළවෙම සිද්ධ වෙන්නේ මේ පැත්තේද මේ පැත්තේද කියන්නේ. ඒ තමන්ට අවශ්‍ය පදම එනකන් කම්බිනේෂන් එක එනකන් කාක්කුට්ටම අනානා බෙදෙන එකයි කරන්න ඕනේ. අනානා බෙදෙනකොට දින නාත වේලාවකට හම්බ වෙනවා. ඊයේ ආනාපානසති භාවනාවේදී ප්‍රශ්නය යරගැසෙන සමාන තේරුවා. මා පරසුපත ශරීරයේ දුරිවගේ ඉදිරියට ඉසලී අවකාශයේ ඉති විපක්ක සැටි අධ්‍යක්ෂය. නමුත් ආයේ අර කලින් වගේම නැතුව තරමක් ඇතුලේ නරක කරන්නේ රූප සංඥා තරමක් දෙනවා වාර කීපකදී පිටු සත්‍ය නැත්නම් වලට නතර වී නැවත සත්‍ය ඇත්ත පටන් ගන්නවා මගේ ප්‍රශ්නය නම් ශරීරයේ කොපමණ නැදෙන අඩුවක් නැති කියන්නේ දැන් මේ ඇතුලේ නරන්නේ කවුරුද යනවා දැන් පවතින රූප සංඥා පිළිබඳව මේ රූප සංඥා අනිත් ඒවා ඒ කෙලෙස්නේ කාර්යයට මම කෙරුවා වගේ නිකන් මගෙන් ඉල්ලන්නේ උත්තර නිකන්. මගේ එකක් නෙවෙයි ඕක ඇටිවම තමයි ඒ දෙකටම එකක් අල්ලන්න එපා. අනිත්‍ය සංඥාවෙන් බලනවා මේකත් වෙන්න පුළුවන්. එතනම අනිත් එකත් වෙන්න පුළුවන්. ඒක තමයි මේ ධර්මයේ කියන විශ් මේ ආශ්චර්ය. මගේ හිත කියනවා මේක තිබුණොත් මේක වෙන්න බෑ. මේක තිබුණොත් මේක වෙන්න බෑ කියලා. මේ හිත ඉස්සර පේන වෙලාවට ආත්මේ සතියෙන් පිටතට ගිහිලා මේක දුන්නත් උනේ. මේ පස්සේ බලනකොට මේක ඇතුලේ ආයෙ තියෙනවා. ඒ කියන්නේ අපි අර තිබුණ එක වෙනස් වෙන්න ඉඩ කැමති නැහැ. ඒක එතකොට අපිට සත්‍යයට බාධායි. ඒ නිසා මේ වෙනස් වීම කියන එක කිසිම වග විභාගයකින් තොරව වෙන එකක්. ඒක තමයි අපි හිත දාගන්නේ. ඒක ප්‍රශ්න කරන්න හදනවා කියලා කියන්නේ සත්‍යයට පයින් ගන්නවා කියන එකයි. මේ අත්‍යස්ත පේන දේ මේ විසිරෙනවා ආයෙත් පිට වෙනවා. මේ විසිරෙනවා ආයෙත් පිට වෙනවා. අපි මේ ජල චක්‍ර දිහා බලනකොට වරික ජල විද්‍යුත් පාටපත් වෙලා පොළොවට වෙනවා. ඊට පස්සේ ආයෙ වාෂ්පීකරණ වෙලා ආයෙ උඩ යනවා. ඉතින් මේ චක්‍රේ නොවුණා නම් වැස්සක් ඇති වෙන්න බෑ. ඉතින් කොහොමද එනම් මේ බිම වැටෙන බිමට වැටෙන ශක්තියයි උඩට යන ශක්තිය දෙකම කොහොමද තියෙන්නේ? බිමට වැටෙන්නේ පිඩු වුණොත්, උඩට යන්නේ විසිරුණොත්. එච්චරයි. වාෂ්පීකරණ වෙච්ච එක මම උඩ යනවා. එකතු වෙලා එකතු වෙච්ච ගමන් ගණී භාවනා වෙච්ච ගමන් පිටු වෙනවා. ඒ නිසා ඝන සංඥා විසිරිච්ච ගමන් නිවන් දකිනවා. ආයේ ඝන සංඥාට එන්න පුළුවන් ආපු ගමන් ආයේ කාම ලෝකයට වැටෙනවා. ඉතින් මේ දෙකේ ක්‍රියාකාරීත්වය කියන්නේ ඍතු න්‍යාය කියලා. තීක්ෂණය තේරුම් ගන්න මිසක මේ වාෂ්පීකරණ වෙච්ච එක කොහොමද ඝන වෙන්නේ? ඝන වෙච්ච එක කොහොමද වාෂ්පීකරණය වෙන්නේ කියලා තටමැව්වට අපිට ජල චක්‍රය තේරුම් ගන්න බෑ. ජල චක්‍රය කියන්නේ විෂම ඡාති දෙකක්. ඒකනේ චක්‍රය කියන්නේ. විෂම චක්‍රය. මේක හොඳට තේරුම් ගන්න හොඳටම නිදර්ශන ලැබිලා තියෙනවා මනස ප්‍රතික්‍රියා කරන. ඒකට නම් කෙලස් කියයි. මේ ලස්සනට පෙන්නනදී අත්දැකීම පැත්තක තියේදී මේක අර මූල ධර්මයට ගැලපෙන්නේ නැහැ මූල ධර්මයට ගැලපෙන්නේ නැහැ කියලා ඒ අත්දැකීමට මූල ධර්ම රිංගවන්න හදනවා. ඒක හරියට දුවන බයිසිකල් එක ස්පෝක් අස්සේ කෝටුවක් ගන්න හදනවා වගේ. එචි එක්ක ස්පෝක් අඹාගෙන ඇද වෙලා බෙල්ල කඩාගෙන වැටෙනවා. යන වෙලාවේ කරුණා කරලා අත්දැකීම් ඉඳ දීලා පොඩ්ඩක් ඉන්න විවේචනයේට පොඩ්ඩක් ඉන්න මේක විමර්ශනය කර විමර්ශනය කරනවා මේක බය වෙන්න එපා ඒක පහුවෙලා කරන්න දැන් වෙලා තියෙනවා අත්දැකීම නතර කරලා විමර්ශනය කරන බබා බුදියා නිනකොට කතා කරලා කරනවා තට්ටු කරලා බබා බුද්ධිද කියලා අපි පොල් ගන්න යන්න තියෙනවා මේ බබා ඔයා දොයිද බබාට තට්ටු කරලා අහන ඉතින් බබාට දන්නවනම් කුණු අරව දන්න හරිය කියයි හොඳ වෙලාවට ඒ වයසේ ඉච්චර දන්නේ නැහැ කුමාර. ඒක නිසා ඉතින් බබානි පැත්තල්ලා ගෙදර ගාලා පුතියනවා. එනිසා ඒ බුද්ධිගතව වඩ බුද්ධිය ගන්න දෙන්න. ඒකට පස්සේ පොල් ගන්න යන්න. ඉතින් මේක වෙලා තියෙන්නේ අත්දැකීම තමන්ගේ පටු ඥාණයෙන් විග්‍රහ කරන්න හදනවා මේක භවනා ජීවිතයේ එක තැනක ඉන මාරුවක් ඒක උත්තරය දෙන්න තියෙන්නේ අත්දැකීමට ඉස්සර වෙන්න දෙන්න අනිත් ඒවා පොඩකට කියන්න පොඩක් ඉන්න මේ අත්දැකීමට යන්න හරි අත්දැකීම බාධා කරගත්තොත් කොච්චර කාලයක් ආයෙත් දැන්න ඒක ආපහු වෙන්නේ. ඒ නිසා හොඳ තැනක ඉන්නේ. නමුත් මේ මේ ප්‍රශ්නේ ඇහිව මාර්ගෙම පේනවා. මේක තර්ක ඥානයට කොටු කරන්න ගිහිල්ලා අපහසුතාවයටපත් වෙලා තියෙනවා. පුළුවන් තරම් තර්ක ඥාන පැත්තක දාලා අත්දැකීමට තැන දෙන්න කියලා කියනවා. ගරුතර ස්වාමීන් වහන්සේ අත්දැකීම. පරණ භාවනා ක්‍රමයකට පළමුව ඉඳලා සිතතරට පැහැදිලි දෙයක සාධකයක්. ආශාකර ප්‍රසන්න දේශම මෙහෙදු විවිධ ආකාරවලට එනම් නලියකට එක විශ්වයේ ඉන්ද්‍රස්ස මුලන්පාර පාද විශ්වයේ ඉන්ද්‍රස්ස මුලන්පාර පාද ඒවා සම්බන්ධ ඒ එකිනෙක ඉර කරනවත් දැනෙනවා. මෙවන් ආකාරවලට පරම උදාලයේ පසුව නාස්තෝරේ තුල සමානට නාස්තේ තුල දැනෙන්න පුළුවන්. ප්‍රශ්නේ මේ මුලකට අර්ථය බලන්න බැරින්නේ ඒ එකයි තමයි පිළිගන්නේ නිසා ආශ්‍රාස ප්‍රස්වාස මුලකට අර්ථ බලනවා කියන්නේ මොකක්ද ඒ බැලීම කරා බැලීම කරා ආනාපාන දින්දරයද වන් පොයින්ට් කියන්නේ මොකක්ද ඒ මගේ කියන්නේ ආශ්‍රාස ප්‍රස්වාස මනකන් ආකාරයට කොහොමද මනකන් ආකාරයට අවශ්‍ය නේද එතන අදදී ඊයේ සිට මම පරයන්ත භාවනා කරනකොට සිත කායයට ගත්තොත් වේගයෙන් බලාගෙන ඉන්නවා. ආනාපාන සතිය නමස්කාරය විස්පාර විශේෂිත දෙවිදිනවා ආනාපාන සතිය කර අනේ අනිදැනීම අධික සාපේක්ෂ වෙන්නේ ඔය කාර්ය එකක් දෝනාත්මක වෙලා ගැනීම අනුකරණයට දැනීම ආදී සිද්ධ සිද්ධියන්නේ උදා කෙලෙදාක බවක් ඉන්නස් එකට ගියායි. දැන් ඉන්නස් එකට බලාපොරොත්තු වෙන ඉස්නාන්ත සිද්ධීන් එක එක වෙලාවක වන අතරද වේදනාව කලින් දැනේ. ඊයේ සවස් තුනක් අද උදේ කාර්යයක් පාරක් කරගෙන ඉන්ටර්නෙට් එකට පරිදෙන්නකොට වේදනාව ප්‍රකට වෙන්නේ ඒක බලාපොරොත්තු වෙන ඉන්ටර්නෙට් එකට යනවා වැඩිපුර සිද්ධ වෙන්නේ. දෙවිසෙටි එනකොට කුණු ප්‍රකාරකවත් දැන ඉලක්කයි. ඒ කම්මැලි ගැතියවත් විතරක් ගැතියවත් දෙන්නේ නැහැ. ඒත් ඒ නිදන්නේ ගැස්සේ නැති නාට්‍යය මේ අපාරක උතුමා කියනවා වගේ ඔබේ බලාගෙන ඉන්නවා මේවට නොගැටි නොයයි. වේදනාව කොතරම් දුරට නිදෙයිද? පොසිෂන් එක මාරු කරන්න ඉස්සෙල්ලා වේදනාව මොහායන නිසාරද ඔක්සිජන් මාර්ග ප්‍රවේදී උසලදී අදකීම දුන්නේ මේ අනුරවන කල්තර ගැනීම ඒ එක්කයි තාරකට කියන්නේ දෙවියන් අරණාවක් බලන්නේ ඉල්ලන්නේ ඒක තමයි අපි හැමදාම එකමයි කියන්නේ පහදලා දෙන්න තියෙන්නේ මේකේ අත්දැකීම් මදි වෙලා අතරමැදි විවේචනය කරන්න හදන ඕක දිගට කරගෙන යන්න පුළුවන් නම් ඔය එකම ප්‍රශ්නකින්වත් උත්තර නැති වුණාට වැඩේ හරියනවා. එනිසා මේ වැඩ භාගෙට නතර කරලා අහන්න පුළුවන් තරම් ප්‍රශ්න අහන එක නෙවෙයි අපි හදාගන්න තියෙන්නේ මේ අත්දැකීම දිගට කරගෙන යන්න දැනන මොන හරි බාධාවක් තියෙනවා. බෙල්ල කඩලා ගිහලා තියෙනවා පිස්සු වෙලා තියෙනවා මැරිලාද? ඒ මොනවක් කර නැත්නම් ওই ප්‍රශ්න හැවෙන්නේ නැති වුණාට එක උත්තර දෙන්නවා පාර හරි. එකම දේ තියෙන්නේ මේ මග නතර වෙලා මල්ල ලියලියා බලන්න හදන එක. ඊහන තියෙන මල්ල ඔබ බලන්න ගියාම අර භාවනාරම නිග්‍රහයක් වෙනවා. අර අඛණ්ඩ ගලන ගැල්ම ලස්සට දරාගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි පෞරුෂත්ව වෙන්නේ. ඉතින් මුල් අහලා තියෙන ප්‍රශ්න අන්තිම වෙනකොට තමන්ම උත්තර දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ අධ්‍යක්ෂක දිගට ගියා නම් ලස්සනට ඔය ඔක්කොටම උත්තර ඔක ඇතුලේ තියෙනවා. ඉතින් අතරමැද ප්‍රශ්න අහන්න හම්බ වෙච්ච එකත් උත්තර ලැබීන එක බාධාවකට ගන්න එපා. ධෛර්යයකට ගන්න මට මේ වැඩේ කරගෙන යන්න මේක ප්‍රශ්නයක් අහන්න ඕන හරිද වැරදිද කියලා. ඉතින් මයි පැත්තෙන් මට කියනවා හරි වගේ කියලා. එහෙමනම් දෙන්න තියෙන උත්තරේ තමයි මේ අත්දැකීම මාධිකම තියෙනවා. පිරෙන ගතිය තියෙනවා. මග තවත් නතර වෙලා ප්‍රශ්න අහනවා වෙනුවට අත්දැකීම සම්පාදනය කරගන්න සම්පූර්ණ කරගන්න ගන්න උත්සාහයක් තියෙනවනම් ගමන වෙහෙස අඩුයි. ඒක නිසා මේ ප්‍රශ්න ඇහිීම එහෙම නැත්නම් මේ විචිකිච්ඡාව ඥානයකට පටලවා ගන්න එපා. විචිකිච්ඡා ඥා ප්‍රඥා මුකේන විචිකිච්ඡා වංචේති කියලා තියෙනවා මේ මේක නෙවෙයි ඉන්ක්වයරි මයින්ඩ් කියන්නේ. ඉන්ක්වයරි මයින්ඩ් කියන එක සාධනීය එකක්. මේක ගමනට බාධාවක්. හැම වෙලාවෙම විග්‍රහ කරන්න හදනවා. ඒක පිටු දකින්න පිටු දැකලා අත්දැකීමට ඉස්සර වෙන්න දෙන්න. ඒ සම්පූර්ණ වෙනකොට නිකම්ම ප්‍රශ්න විසඳෙනවා. සක්මනේදී සමාධි මා පරණකේ කරන ඉක්මනට වේදිකාට කරන්නේ. මේකේ බලාපොරොත්තු මට කරුණ කරන්නේ උපදේශකෝච්ච ජීවනය. මේ අවස්ථාවකට කය වේදනා කොහොමද සම්පේ කරන්නේ? මේක සිතින් අපසල් වෙන නොවේ ප්‍රශ්න එක. නම් සිතින් උපදේශකෝච්ච ජීවනය නැතෝ චේතනා ප්‍රශ්නාවලිය රචනා කරන්නේ. කොහොමද ස්පීඩ් එකක් කරලා පාඩයක් ඉස්සරහට කරනකොට ඒක බලන්න තියෙනවා. ඒ වගේම ඒ සිතුවිලි ඇති අංශ දැක ගන්න දැක ගන්න සුළු බැරි. ඒ වගේම ඇතිවෙන ගොඩක් ආශා කරගෙන ඉන්න දේවල්. මන්නා දැකයි එම කිව්වට ලැබෙයිද කියලා. ඒක නම් කමන්නේ නැහැ. ඒක පැත්තක තියුයි. මේ ඉස්සෙල්ලා ලියනවා මට උද්දච්ච කුක්කුච්ච ආවේ කියලා ඊට පස්සේ මම අහනවා මේක උද්දච්ච කුක්කුච්චේද? ඒක තුකිනි වාක්‍යය ලියලා තියෙන සංස මට තියෙන එකම බාධා උද්දච්ච කුක්කුච්චේ. එතකොට යටින් අහනවා සංස මේක උද්දච්ච කුක්කුච්චේද චිත්තානපසනාවද කියලා. මේක තමයි මම කියන්නේ මේ ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බලනවා තව දිගට ඕම කරගෙන ගියා නම් මේ හදිසි වෙන්නත් මේ උද්දච්ච කුක්කුච්චේ කියනද නැත්නම් මේක චිත්තානපසනාව කියනවාද කියලා. මේ දිගට කරගෙන යන්න මේ ප්‍රශ්නට උත්තර දුන්නයි කියලා කිසිම අශ්‍රසිලක් ලැබෙන්නේ නැහැ. තීරුම් ගන්න පුළුවන් නම් මේ යන ගමනට ප්‍රශ්න හේම මාර්ගයෙන් බාධා කරන්න එපා. ඉස්සලකට කියපේකමයි කියන්න තියෙන්නේ. මේකට යන්න දෙන්නේ නැති වෙන එකට තමයි කෙලස් කියන්නේ. මේ ලස්සනට අනාකූලව ගලන ප්‍රවාහය ආකූල කරනවා නම් ඒකට කෙලස් කියනවා. ජීසුරි නැතුව ගන්න වතුරට අත දාලා කලඹවුවොත් කෙලස් කියනවා. ඒ නිසා මේ ප්‍රශ්න ඇහිව කෙලෙසක් කරගෙන තියෙනවා. ඒක අයින් කරන්න පුළුවන් දෙයක්. අපි සාමක නිශ්චයකට යන්න පුළුවන් මේ භාවනාව හරියට යනවා නම් පුළුවන් තරම් ඒ අනාකූල ප්‍රවාහය ආකූල කරන්න එපා මේ පෑදීදියට බොරදිය දාගන්න එපා ඒක නෙමෙයි ඉන්ක්වයරිං මයින්ඩ් කියන්නේ ඒ නිසා මේ ප්‍රශ්න නාහ ඒ වෙනුවට ධෛර්යය ඇති කරන ඒනොට වීර්යය ඇති කරන ඒක භාවනාට යොදවන්න සාධනීය පැත්තට ඒකට බොහොම ඉක්මනට යයි කියලා මට හිතෙනවා ඉස්සෙල්ලා ප්‍රශ්න කරුටයි මේකටයි දෙකම එකමයි කියන්නේ ඔබවහන්සේ ඒ සඳහන් කළ ආකාරයට සත්‍ය ප්‍රයෝජනයට ගනිමින් සත්‍යාව අනුස්සරයේ රුචේ තාපේන දිත්තේ මුත්‍රාන්ති ඉරිනේ ගැනීම ප්‍රඥාන ඉරිනේ ගැනීම කවදා මුත්‍ර දිත්තේ දෙයක් වශයෙන් දැසෙ නොසෙතු තත්ත්වයක් කාර්යක තේරෙන්නේ නෙමෙයි මොහොත ගන්න තේරෙන්නේ ක්‍රියාත්මක කිරීමේ ජීවත් වෙන විශේෂ පෞෂ අර්ථවලින් මෙත ඔවන්සේ එකක ආකාරයට තීරණය වෙන යාමේදී අනෙක් පාර්ශ්වයේ එතෙන් ස්ථිරයි. වරණත්ගේ සමේ කියන මොහේදී ගැටීමක් ඇති බවනේ. මේ අතිශය ප්‍රායෝගික ප්‍රශ්නයක් උපවන්සේගේ ධර්මදාවදාව තුළ ඒ සඳහා යම් විස්තර සැකලෙන්නේ. අදාළ ප්‍රශ්න තුර හෝ කර්මයන් ක්‍රියායක විභාගන සමානයි. උපවන්සේ තුනක් කරලා ඉඳගෙන මාර්ගවලට ඒ පවුලේ හෝ පන්තිය හෝ වැඩපොලේ හෝ ප්‍රශ්නයක් ආව වෙලාවේ පැනලා උත්තර දෙන්න කවුරු හරි ඉන්නවනම් යාට කියන්න ආ දෙන්න ගන්න කියලා. මොකද මේ තමයි බැලලා උත්තර දෙන්න හදන. තමයි මොකටද විනිශ්චය කරන්න හදන. කවුරුට කිව්වොත් මේ ප්‍රශ්නයක් තියෙන ඔබ වහන්සේ ඔබතුමාකට උත්තර දී යුතුමයි කියලා මතක තියාගන්න මම ඔබේ වාලෙක් නෙවෙයි. කිසිම කෙනෙකුට තව කෙනෙකුට මේ ප්‍රශ්නෙට උත්තරයක් දිය යුතුයි කියලා තර්ජනයක් කරනවා නම් ඒක වාල්කමක් මිසක් නායකත්වයක් හෝ අධිකාරී ශක්තියක් නෙවෙයි. අධිකාරී ශක්තිය කියලා කියන්නේ මට ඕන වෙලාවට මම උත්තර දෙන්නම්. දැන් තමස උත්තර දෙන්න ඕනේ කියනවා කන්නට රත් වෙන දෙයක් අහලා කියන්න පුළුවන්. තමසට එහෙම උත්තර දෙන්නයි කියක් මට මම මට මම උත්තර දෙන්නේ දී යුතුයි කියලා පණවන්නයි කියක් කාටවත් නැහැ. ඒක නෙවෙයි හුඟක් වෙලාට වෙන්නේ. අපි මණ්ඩලයක වාරි වුණාට පස්සේ බාගට තම්බිච්ච අල්ල තිනවනේ. ඒක පැනලා උත්තර දෙනවා. ඒක හොඳට අහනවා සීබුද්ධියෙන්ද කතා කරන්නේ. ඔහානේ ඔයයි කරලා බලන්න. ඒක අවිරුද්ධ ප්‍රතිපදාවට යනවා. කවුරු කිව්වොත් මම තමසි දැනගෙන හිටියේ නැද්ද ඒක වැරදි කියලා? මම වැරදි කියලා දැනගෙන හිටියයි. මේ මනසට උත්තරයක් දෙන්න මනසට වැඩක් කරලා බලන්න වෙලාවක් තියෙනවා ඒ කරපු දෙයක්. නැත්තම් බී ටීම් එකක් හැදෙන්නේ නැහැ අපි හැම ප්‍රශ්නටම උත්තර ප්‍රසිද්ධව කරන් දෙන්න ගියාම කිසි කෙනෙක් විනිශ්චය කරන්නේ පොඩි කෙනා හරි ඔයාලට තේරෙන දේ ප්‍රශ්න සීපුත් වෙන කතා කරනවා. අපි ඔක්කොම එකතු වෙනකොට මෙයා කියන දේ අනුගා කරලා බලන්න. මම ළඟ තියෙන්නේ අවිරුද්ධ ප්‍රතිපදාවක්. එයාගේ විනිශ්චය අංග සම්පූර්ණ එකක් නෙවෙන්න පුළුවන්. මම විරුද්ධ වෙන්නේ නැහැ. මගේ කැමති කෙනා මට දැන් හදිසියක් නැහැ. මට තව තොරතුරු මදි. කොහොම යන්න? නෑ මේක දැන් ගත යුතුනේ දැවෙන தත්යකටපත් කරගන්න එපා. ඒකට නෙවෙයි මේ බෝඩ් එක රැස් වෙන්නේ. ඒකට නෙවෙයි අපි සාමූහික ප්‍රයත්න දාන්නේ මේ ප්‍රශ්න වල තියෙන දරතකම අඩු කරන්නයි කවුරු හරි බලපෑම් කරන අවස්ථාවදී. ඉතින් ඒ නිසා කට්ටිය තීන්දුව ගන්නවා නම් ඒකත් ජයසිර මංගලක් කියලා ගන්න කෙනාට ගන්න ඇරලා තමයි සපෝට් එකක් දෙලා වැත්තකට එනවා. එහෙම නැහැනේ. තොරතුරු තියෙනවා නම් හරි. මෙන්න මේකයි තියෙන්නේ. තොරතුරු නැත් කොට ඉන්න අපි තීන්දුව දෙන්න ඕක කරගෙන යන්න. මේකේ මන්දනේ මම ඉන්න පැත්තේ පදනම ඉඳලා බලනකොට නම් මට නම් ඊට දෙහියක් මට පැහැදිලි තත්වේ. නමුත් මේ Tamanට මේ අනුන් තීන්දුව කරනවට වැඩිය ඉක්මනලා තීන්දුව කරන්න යන ගතියට නම් පිස්සු කියලා තමයි කියන්නේ. ඒක තමයි ඉල්ලගෙන පරිප්පු කරනවා කියන්නේ. ඇදගෙන නානවා කියන්නේ මේ තීන්දුව ගන්න කට්ටිය දඟලලා දෙන්නේ නැහැ. මගේ තීන්දුව ක්‍රියාත්මක කරන්නට ඉදිරියට යනවාට කියන ඔලකොලයි. ප්‍රතික්‍රියා ප්‍රතිසංශෝධනවාදී ඉතින් මනස හැමදාම කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන යනවා වගේ හූරගෙන අවශ්‍යගෙන යනවා. එහෙම දෙයක් Tamange වේට දෙන්න බෑ. අනුන්ගේ උනාට කරන්න දෙයක් නැහැ. නිසා සාමූහිකව ගන්න වෙලාවේදී Tamanta වාරේ ආපුවාම තමන්ගේ අදහස ප්‍රකාශ කරන මගේ තීන්දුව මෙච්චර එහෙම නැත්නම් මම මට තීන්දුව ගන්න තව තොරතුරු මදි. ඒ වෙනුවට වෙන කෙනෙක් තීන්දුව ගන්න හොඳයි ඉතින් පුළුවන් නම් අරගෙන කරන්න කියපොකෝ. ඉතින් ඒකනේ ඒ වගේ දෙයක් තමයි මගේ මල්ලේ තියෙන උත්තරේ. මේක නා අහන කෙනා පිළිගන්න මේ කැමති ඉඳන්නේ නැහැ. ඉතින් ඒ නිසා මමත් ඔය වගේ උගාවක් કોઈ සමිති සමාගම් වල ඉඳලා තියෙනවා. ඉන්න වෙලාවට මට නම් කිසිම බරක් දැනුන්නේ නැහැ. මට හොඳට තේරෙනවා මගේ සහභාගීත්වය මගේ සම්මාදම මෙච්චරයි. ඒක මම වගකීමෙන් කරනවා අනික කටේ මොන තීන්දුව ගත්තත් අවිරුද්ධ ප්‍රතිපදාවෙන් මම එකඟ වෙනවා. යා වැරදුනොත් ඒත් වග කියනවා. හරි ගියා නම් ඒත් වග කියන. ඒකට අනික ගොල්ලත් නැගිටිනවා. එතකොට මම මයි තීන්දුව ගන්නකොට මගේ තීන්දුව හොඳයි වුණාට හොඳ වෙන්න පුළුවන්. නට නොගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සර්වචන්සි සියලු තීන්දුව සංඝයාට තිබ්බා. ඔයගොල්ලෝ හතර දෙනෙක් එකතුලා ගන්න තීන්දුවක් ගන්න වගේ කීමෙන් කරගෙන යනවා. බුදුරජාණන්සේ ළඟට එහෙම තීන්දුව ගන්න එනකොට කිව්වම මට කරදරයි. මගේ විවිධිට බාධායි. කිනම් පාණි නැගව සංඝයා පිළිබඳ මට අපේක්ෂාවක් නැහැ. සංඝේ මංගල අපේක්ෂා වෙනවද? එහෙනම් අපි තීරුම් අරගන්නේ නැහැ. එහෙම ඇලිගලි වාසයක් අපිට ඕන කරන්නේ මම සංඝයාට නිසි බලතල දෙන කිසිම තැනක සර්වඥාන්සේ අපෝස්තල් වරුපත් කරා. ශාන්තුරුපත් කරා. බලේ කාටද තවරුවා? හැම කෙනාටම අයිතිවාසිකමක් තියෙනවා. ගන්න තීන්දුවට පිටින්න වටහිට කරන්න ප්‍රතිඵල බලහන්. තමයි වගේ කියන්නේ. මේ මමම තීන්දුව ගන්න ඕන කියන පද නෙමෙයි මේ ඉඳගෙන කතා කරන්නේ. ඒකට කියන්නේ vested interest. Taman විශ්වම තමන් පනවගෙන අනුන්ට කියනවා මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා. ඒ විදිහට නටනකොට පොඩ්ඩක් පස්සහැරලා බලන්න මොනරගේ ප්‍රශ්නාවක් කියන්නේ. වැඩි පිළිවිදන්න යනකොට මොනරට වෙන දේ වෙනවා. දැන් බලන්න මොනවට වෙන්නේ කියලා දන්නේ නැද්ද? එක පුලි ඇදිය පිළිවිද ගන්න ගියොත් පස්ස විවුර්ත වෙනවා. එනිසා අනික් කටට පිළිවිද ගන්න දෙන්න තමන්ගේ තීරණ වෙලාවට ආවට කමන්නේ මේක ඕනට වැඩිය පුම්බන්න යන්න එපා. අපිට මේ ලෝකේ කිසිම විධායක බලතලයක් අපිට තීලනය දෙනවා නම් දෙන්නේ මායයා විතරයි. විධායක බලතලත් එක්ක තියෙන කිට්ටුම සම්බන්ධේ මායයට තියෙනවා. මෙන්න කිසිම සෞඛ්‍ය සම්පන්න සත්පුරුෂයෙක් නම් කිසිම කෙනෙකුට විධායක බලයක් දෙන්නේ අනාත්මය කියන්නේ විධායක බලය අනිත් පැත්ත. ඔබ වෙන දෙයකට ඇද ගහියම් මිසක් ඔබ විනිශ්චය කරන්න යන්න බෑ විනිශ්චය කෙරුවොත් මාරයම ඔබ විනිශ්චය කරනවා කියලා යේසුස් කිච්චු සංස් කියලා තියෙනවා. ඔබ අනුන් ගැන විනිශ්චය කෙරුවොත් යක්ෂයන් ඔබ විනිශ්චය කරනවා. බාහිරොත් ප්‍රතිපදාට බලයකට යක්ෂයාට ඔබ පේන්නට වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගන්න තීන්දුව මණ්ඩලයෙන් ගන්න තීන්දුව වැරදි නම් විරුද්ධ වෙනවනම් විරුද්ධ වෙන්න විරුද්ධ වෙනවනම් කියත හැකි මම මේ මේ අදහස මෙන්න මේ හරියට කැමැති මේ හරියට කැමැති නැහැ. නමුත් Taman ළඟ නැත්තම් එහෙම අදහසක් කියදයි මම මේ වෙලාවේ මේකට සහයෝගය දෙනවා වැරදි නම් බාර ගන්නවා. එහෙම නැත්නම් මම විනිශ්චය කරනවා. මේක ටෙන්ෂන් එකක් ගන්න ඕනේ මං කියන්නේ. දන්නේ නැතුව නෑ නෑ මම ඔක අනුමත කරනවා නෑ මම අනුමත කරන්න ඕනේ නෑ. මටයි කින්දු ගත යුත්තේ කියලා හිතනවා. මං ගන්නෑ. මං කියනවා මණ්ඩලේ කාට හරි තියෙන අදහස හරි. එයා කියනවා අදහස හරි. ආ මේක මේ හරි නම් හරි. මේ නම් මං දන්නේ කොටස. මේ මම කියන තමන්නේ කියතයි. හැබැයි අපි දෙනවා යාට විශ්ි කිරීමේ හැකියාව. මං විතර නෙවෙයි ඒක අනික් කටේ තනමත කරනවා. ඊට පස්සේ තියා කරන වැඩේ තමයි අපි වගේ කියනවා. ඒක නෙවෙයි සාමූහික ප්‍රයත්නය කියලා කියන්නේ. ඒ වෙනදනේ ඔයාට විනිශ්චය කරන්න මම විනිශ්චය කරන්න ඕන කියලා ගන්නෙ මොකද්ද මේ කරදර ගොඩක් නේ. විනිශ්චය කියලා කියන්නේ අස්වාභාවික දෙයක් නේ. අනාත්මතාවයට විරුද්ධ යන ගමනක් නේ. විධායක බලතල කියලා කියන්නේ අපායට ඉන්ටර්සිටි කියන එක ගාගේ මෙතනින් නැගන බැස්සයි අපායටම තමයි අතරමඟ නතර කරන්නේ නැහැ. විධායක බලතල කියන්නේ ඊතර භයානක දෙයක්. අපි හිතනවා මේක මේ රත්තරන් වතුනක් කියලා නෑ කටවතුනක්. ඒ හරහනේ අපි මේක ඔක්ක ගහලා මෙච්චර කල් නැටෙන්නේ. අපිට අරක දීලා මේක දීලා කාඩ්බෝඩ් උඩුණු පටහන්න පලන් දාලා අර සම්මානෙ දීලා මේ සම්මානෙ දීලා අපි ලව්ව අසාධාරණ තීන්දු ගන්නවා. මම අපේ කම්පැනි චීෆ් එක්සිකියුටිව් ප්‍රධාන විධායක මට මතකත් නැහැ සිංහලෙන් ඒක කියන්නේ. ඔය කිසි දෙයකට අහු වෙන්න ඕන කවන්න පුළුවන් මිනිහ කරපන් නැත්තම් මම දන්නේ මෙච්චරයි. පොඩ්ඩයි මීට යන්න. ඒක නිසා තමයි වෙන කෙනෙකුට ඩෙඩිකේට් කරන්න හැකියාවක් මට තියෙනවා. You can achieve it as you can. I can dedicate my powers. වෙන කාර්යවලට නියුත් වෙන්න. ඒක ඒක තියෙන සමම්ම කළ යුතුයි කියලා එකක් තියෙනවා. ඒක දඬුවම. You can dedicate powers. ඊට පස්සේ ඒකට වාක්‍යය. ඔයගොල්ලෝ මැනේජ්මන්ට් ටෙක්නික් දන්නේ නැහැ මට පේන්නේ. ඔය මැනේජර්ස්ලා උනාට. එන්න වයනගේ ටියුෂන් ක්ලාසස් වලට මැට්නික් ක්ලාසස් දාලා මං කියලා දෙන්නම්. එහෙම නැත්නම් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ සුපීරියර් දීපු ළඟව කාලා. එයා කැමති වාම කිලිම ඉස්සරහට බුලට් එක මේ තුවක්කු ඉස්සරහට යන වැඩ ගන්න තමයි. හම්බෙන්නේ නැහැ ඒ මොකද අපිට මේ අපිට ඔටුන්නක් පලන් දන්නේ මේ අපිට රජකම දෙන්නද නෑ උඹේ ඔළුවට තමයි තුවක්කුව එල්ල වෙලා තියෙන්නේ. ඔටුන්න පලන් දෙපො ඔළුවට තමයි තුවක්කුව පිටිපස්සෙන් එල්ල වෙලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. මේ නිසා ඔටුන්නකට වල පැත්තක තියන්න. ඔටුන්න නොපලන් රජ කෙනෙක් වගේ ඉන්න එකයි තියෙන්නේ. ඔටුන්න ඕනේ නෑ. මොකද කොහොමඩක්වත් මේක දඩයක්. කොහොමඩක් කට ඔටුන්නක්. වැඩේ කරතයි. ඉතින් අමරිසයියා ඉන්ටර්විව් එකට යනවා. ඊයරවසේ බෝඩ් එකේ ඉන්න කට්ටිය කියනවා මේ ඔබතුමාට මේ නිලේ බවරනවා. එතකොට ඔබතුමාට මිනිස්සු කිරීමේ හැකියාව වෙනවා. අපි ඉන්ටර්විව් කරන්නේ ඒකට සුදුසුද කියලා බලන්න. ඒකට මිනිහානම් මට ඇත්තටම විදායක බලතල තියෙනවා. අරකට එන ඔය දෙන්න යන්න බෙදෙන වෙලාවේ බෝඩ් එක අයින් කරනවා. තාම්පත් කරලා නැහැ හැබැයි. මට විදායක බලතල සහිත පෝස්ටර් එකක් දෙන්න හදන්නේ. ඉන්ටර්වියු බෝඩ් එක කැන්සල් කරනවා. ඉතින් හොඳට මතක තියාගන්න විදායක බලතල කිව්වහම මේ ඔන්න කටුටුන දාගන්න එකම නෙවෙයි. ඒකට ඩෙඩිකේට් කරන්න පුළුවන්. ඒකයි විධායක බලතලේ තියෙන සෙල්ලම. දන්න මිනිහා කරන්නේ එහෙමයි. කවදාකවත් අත දාන්නේ නැහැ. ග්ලව් එකක් දාලා අත දාන්නේ. නැත්තම් අඬුව දාලා අල්ලන්නේ. මොඩයා කෙලින්ම අතින් අල්ලනවා. එතකොට ලොක්ක හරි සතුට වෙනවා. මේක කාලා ඉන්නේ gediya පිටින්ම කාලා ඌ ඇඳලා. ඇඳලා තියෙන ගොනාට. මැනේජ්මන්ට් ටෙක්නික් වල විතර අද මේ දක්ෂ මොළ මිරිකලා හොතියෙන්න මිරිකන ක්‍රමයක් තියෙනවා. ඒක ඒක දෙනකොට අපි හිතන්නේ අපිට ලොකු නම්බුවක් ඌ අපේ ඉදිරි ආත්මෙටත් දඩද ගෙවලා තියෙනවා. මේ ආත්මෙ විතර නෙවෙයි ගෙදින්න ගෑනුන්ගේ මිරියංගෙමුත් වැඩ අරගෙන ඉවරයි. ඔක්කොම බටහිර හොයාගත්ත මේ සූරකෑමේ නව ක්‍රම ඉස්සර වගේ අර දාස ක්‍රමේ සූරකෑම නෙවෙයි මේ. මේක වෙන සුදු පාට ක්‍රමයක්. අපිත් හිතාගෙන ඉන්නවා හරි හරි හරි මන්ට නමට අර කෑල්ල එකතු වුණා ඔටුන්නක් හම්බුණා වැඩි හරි කියලා නමුත් රෑ 12ට ටෙලිෆෝන් කරනවා ඒ ටෙලිෆෝන් එකක් දෙන්නේ මොකට ඒ නැත්තම් කාර් එකක් දෙනවද වරින් මට කාර් එකක් දෙනවා රයිඩ් එකක් දෙනවා වරින් දැන් පයින් එන්නම් තාම දත්මද නැහැ කියලා කියන්න පුළුවන් ටෙලිෆෝන් නැත්තම් කාර් නැත්තම් ඌව දෙන්නේ ඕගොල්ලෝ හිතනවාද මේ අපිට මේ සාදර කරුණාවෙන් ආදරෙන් කියලා නෑ ඒක ඒක හරි කැමැති ඒගොල්ලෝ ඒ එහෙම අපි ඒ කට්ටිය දෙන ලනු කාලා අඳිනවට හරි කැමැති. ඒගොල්ලන්ට ඒව වෙනම පාටිස් තියෙනවා වෙනම ස්කෝලර්ෂිප්ස් තියෙනවා. ගොඩක් වගේ බලා ගන්නවා සෝදකී සෝචකී කරගෝලයන්ට. ඒව දන්නවනම් මුදවල දැනගන්න පුළුවන් මේවා ආස්තනු නකුර රේන්ස් ඒ මොකටද එන්නේ? තමම කන්ට්‍රෝල් කරගන්න. නිසා විධායක බලතල තමයි දැනට තියෙන හොඳම ඇම ප්‍රොමෝෂන් ඒව තමයි ඇම. ඒක දුන්නාට පස්සේ ඒ නිසා ડોક્ટર පරාක්‍රමණයන් දුන්නා ප්‍රොමෝෂන් ඒක නෑ මට එපා. මට මේ ඉන්නවට මේ හරි විවේකයි. මට ඕක ගත්තම විවේක නැතිව. නෑ මේක මේ මේ ප්‍රොමෝෂන් නෑ එපා. ඕනේ නැහැ. නිකන් ලෙක්චර් පෝස්ට් එක කොහොමදයි? ඉතින් මිනිස්සුන්ට වෙන්නේ මේ වාසනාවක් නැහැ දෙන්න ගෙදෙට්ට එන වාසනාවට පයින් ගන්නවා ඔයා කරන්නේ මට මගේ ජීවිතේ මට ඕන විදිහට ගත කරන්න ඕන. අරකට ගිය ගමන් අරයා ගහන බොත්තම් වෙච්ච කරන තාලෙට අපි නටන්න ඕන. අයියෝ ප්‍රොමෝෂන් එක ගන්නද? බූරුවයි කරට්ටලේ ළමද? දැන් තීන්දුව කිරීමේ හැකියාව භයානක ක්‍රියාවක් නොකර බැරි නම් කරන්න. කෙරුවොත් ගෙවන්න නම් වෙනවා 100 100ක්. තම සමාජලට කිව්වා ගන්න බැරි වෙලා අකරතර පුළුවන් තරම් කට්‍යත් එක්ක සාමූහික විනිශ්චයකට යන්න. ඒකට ක්‍රම තුනක් තියෙනවා transparent democratic division of labor transparent democratic division of labor එතකොට බුදුහාමුදුරුවෝ ඉන්නවා එතන එතකොට මම ඔක්කොම විනිශ්චය කරන්න ගියොත් එහෙම මටම ගෙඩිය පිටින් කන්න වෙනවා Uh, sorry, this question has been asked before. The color I identify as rose color. If I can and say is beautiful Have I indicated my to the Please Much The things are happening under the light of mindfulness, still the amount of defilement is less. If you do not know what is happening, that very unknowing is the biggest defilement. So therefore, not doing is good. But if you know this much of defilement happen and it is under the uh, light of mindfulness, if you know the mechanism, you are definitely going for the betterment. So therefore don't decide, just keep on practicing. More and more practice, if it is reducing the tension, that is the correct method. In the previous discussion, it was mentioned to go in the diagnostic way to the number of times we go into the defilements of the mind. I have identified the number of times and see and recognize and understanding of the final. I still find it difficult to come to the final object. Please advise me what solutions to recommend. Find difficult to? Find difficult to? I still find it difficult to come to the final object. Never mind. Primary object is your pivotal point. Primary project is your benchmark. Primary project is your reference point. With that reference, you have to take different bearings, different objects. So you take this as a reference point, but that does not mean you are completely adhering to the primary object. For example, when you are traveling in a desert, in the early days, no navigators, they look into the northern star or southern star. So when and where it is available, you take the reference from that, but you are not going to go to Southern Star. You are not going to go to the Northern Star. It is a reference point because it is the most least changing object. So therefore, with occasionally you have to leave aside the Southern Star and see the bearing 30 degrees here. But it's available. At that time, you are not taking the Southern Star, though it is reference point. Likewise, don't consider the primary object as your impermanent primary object is a reference point. That is why Satya is a temporary semi-permanent structure. That is for the building to happen. Don't expect the semi-permanent structures to be per perfect, aesthetic, landscaping. Nonsense. It has its practical value till the building happens. So therefore, don't consider the semi-permanent structure symmetrical, aesthetic, proportionate. That means you are not a practical person. You are misled. So consider the semi-permanent structure as the semi-permanent structure. That is for the permanent structure to come. And obviously you have to understand when the structure comes, semi-permanent structure, you have to remove with your own hand. So likewise, your primary object has to be disappeared, forgotten, unperceived when the object, a real object, real uh, destiny is happening. So what, don't worry about that, it's always keeping with you and hugging and kissing it all the time. But as far as you have the accessibility and the reference capacity, that is the purpose of that, the service. Mike එක දුන්නා නම් So you are mixing up your conclusion and the observations. Please give me either observation or your, or your inference. You are mixing up now. My observation is that I'm calling my... Uh, still you are mixed up. You are you still can't separate it out, your observation and your conclusion. You are sometimes selling conclusion, sometimes selling observation. So when and where that is separated, your question is... Uh, uh, ambiguities disappear. So therefore try to first present your observation please. Or deviated to what? Yeah. So now it is reconfirming again and again. Am I correct? That mind is, observe, mind is with thoughts. So is that reconfirming and proving the same thing is a good thing or bad thing? So that is your mistake. Bad thing is your wrong conclusion. Unless otherwise you understand and reconfirm, how can you prescribe something? Still you have not enough observations. Patiently develop the observation or develop kind of uh, loving kindness, or how to call it, neutral or positive feeling for the observation, otherwise you are lost. You are always mixing with the observation and the inference. Observation and the conclusion, observation and the inference, observation and your decision. When your the observations are separated, it is positive. Whenever you put the your conclusion, then you mixed up, subject matter also mixed up, your conclusions are wrong because your observations are not enough. So observations no, that is, this is what I am telling. So this is what you observe, what you are expressing is something happening under your very nose. It's, it's a reality, no one can deny it. And instead you are giving another telling, shouldn't I be in the primary object? You are blocking your observation, you are blocking your uh, direct touch, what is happening under your very nose. You have a idealistic idea, <clears throat> I must be always the primary object, or more and more with the primary object. Don't mix it up. I am not going to say it is good or bad. You are more and more you are really more and more I practice with the neutral feeling, I find my mind is often with the thoughts. Tomorrow also with the thoughts, day after also with the thoughts. So this observation happening under your very nose is realistic. That is not enough yet not enough. Your, your feasibility study is not enough before you go and plan. With little bit of feasibility study and basic data, you are going to plan now. You are going to implement it. Definitely you are going to devastation, disaster. You have to be patient enough to let it go, no problem. Don't have this piece good, this is bad kind of a uh, sensor, sensor, uh, sensory capacity. Understand, my voice, my mind is thinking, daydreaming, fantasizing. So is it, as far as it is reality, as far as it is undeniable reality, no defilements there. Because you are on the way of processing, proceeding to the reality. You are understanding about the bad thing, that is separate issue, but you are understanding. that, that is what you are, whenever you are going to mix up with the result, your observation is distant. My single, humble uh, judgment is, you not enough information, not enough observations. You have to keep on continuing observation without mixing up with your ideologies or conclusions. Then you have enough capacity, no, nothing hinder, hindering you, keep on doing. But don't hate the under the nose experience. Don't hate uh, what you are observing. Just have the understanding that you Yeah, you, you are you are accumulating more and more data under the nose experience, so that is called feasibility study. You are not going to put up the plan yet. You are not going to implement it. Not enough data. Next step understanding not basically on the defilement, whatever may be, that is what reality. You observe, keep on observing. But if you develop malignance or um, negativity about your data, this data is correct or wrong, then how can you put uh, them into the plan? You say that understanding about uh, daydreaming is bad, understanding about the primary object is good. That is the base you are talking now may be, may be that we can keep it aside, but simple, uh, the, my observation is you don't have enough observations yet. You, you are not mature enough to see whether you must be the primary object or secondary daydreaming. As far as daydreaming is coming, throbbing, bombarding, just be patient. Let it happen. Prove it itself. That's the way you get the answer out of the same question. That is called in the broader sense, patience, endurance, striving. You have no that capacities. You are so impatient to run into a decision with little bit of information. There is lack of information, lack of basic, and it is, it is throbbing, it is coming. You are stopping it and instead rushing to decision. No, it is not, uh, you can't reduce like that also. Now presently you are getting enormous amount of first-hand data. It is not enough. They are throbbing. You are trying to pushing it off. Your consciousness needs to push them off, but they are coming. Leave aside the conscious decision, let them to come. Ultimately, that will give the answer. It will be a brilliant answer. Contented answer. Don't interfere with your ideation, idealization, ideal, ideality, idealistic thing, or conclusions. So much you become patient. And we can see that is a maturity too. Dear Master I like this to get my own experiences through the heart of meditation and when I do not feel my body, my mind travels into bright space with relaxation. Then my mind converges to a place where I can observe thoughts come and go. Some of these are active, within bracket, created therapy, and some are inactive, not created therapy but come from knowledge. After some time, I get from the days passive thoughts. It is a noisy place. As I keep on focusing on this, I suddenly feel that I enter into a quiet place. But this is only for a short time. Again I feel that a thoughts come and go. Are these so-called sangha or perceptions having in the neither perception nor non-perception. Then all of a sudden I start feeling a chill and again another this was, this was something like compared to my conception. This process is exciting. You want to rise, stay steady, both in my body, uh, body and mind. During this period, uh, I realized that there are several minds in me. Observing mind, thinking mind, subconscious mind, empty mind. My question is, foresight the wife just before entering jail? Second question. If it is so, how how is it from there? Oh, there is a model presented from the uh, Akasanam Chayatana, Vijnana Chayatana, Akinchan Chayatana, Neva Sanyana Sanyana. That's also one model presented even before the Buddha and the Buddha was appreciated. But this, you can, if I want to give a very drastic different way of interpretation, your mind come to the consciousness and subconscious. Consciousness means the body, sectarianism, partial, here and there, everything you can comprehend. When you go to the subconscious, it's total emptiness. You can't dis discriminate it and you feel like lost. And whenever you are not ready for that, again mind take refuge of the conscious mind and then the, you feel the body, this is thought, this is different mind state, all the kind of thing. Whenever you become calm, again you can go to the consciousness or subconscious. So when this is happening, they are relative to each other. Consciousness can't live without unconscious. Unconscious can't live without conscious. So without meditation, your whole life was on the just on the conscious side. Now, due to the meditation, you get a tunnel or access way to the subconscious, but due to unknown, due to uh, novelty, whenever you go there, you develop kind of a panic, kind of anxiety, kind of uncertainty, kind of an inquiring mind that very Initiation of that bring you back to the consciousness. Again you find you lost the, uh, the frictionless path, you lost the comfort zone. Again when you calm down, again you go to the conscious, unconscious. Conscious, unconscious. So you have to develop it. In literal terms, both must have the equal uh, state. It is conscious or unconscious, never mind. Let it happen by its own way. Don't interfere your conscious, your volition. And it goes there coming down. Ultimately, less and less you put forth effort, it associates more and more unconscious. And the most miraculous thing, most inspiring thing is, in the unconscious, we all are the same. In the conscious, we are male, we are female, we are meditators, we are advancing this and that. Every sectarianism into consciousness. So when you go to the space, no compensation, Not possible. No eye-centered, no egocentric. Nothing to desire. But it appears like lost, it appears like something unknown. So therefore you develop kind of a anxiety, develop kind of a uncertainty. That is what you call defilement and easily you can do it. Let it go conscious as much as possible. Let it be there and whenever it is possible, it will come, let it come to the consciousness or unconsciousness and don't interfere because now you have to keep the door open. So when it goes there, ultimately you find as far as you are in the unconscious, no involved, not committed, not answerable. All the tension releasing. But it can't live without conscious. Therefore, it's occasionally come to the conscious and go to the unconscious. Don't ask why. You have no choice. You can't control it. Only thing is you can let it happen. Then it find a balance. So you can say Rupa Loka, Rupa Loka, uh, that business also. You can say the concentration, lack of concentration, anything. Many, many models are there, but everything under the light of mindfulness. So therefore this indicates only thing is whenever decision, rational mind happen, it bring attention to the known world that is filthy. The release, the healing, the contentment is there in the unconscious, but mind can't live there throughout. Occasionally it has to come to the consciousness. So let that play accordingly its own order. You has to be a withdraw and observe it when your mind come up to this state, before you can't do it. So there you have to be patient, be, uh, you call unshaky mind, non-deciding mind, uh, non-reaction mind. Still you can see relatively they are going and coming. And the conclusion, the decision, the inference is the only thing disturbing this process. So therefore you have to make a decision to not to decide. Make a conscious decision to not to make a conscious decision. I mean, it is irrational, it is not logical, it is not grammatical. But that is what, that is why we daily we ask the same question, never communicate. Because the communication, you have to take a decision, not to take a decision. Now have an appointment, not, it's, have a disappointment. Make a conscious decision, I will not make conscious decision. This is called psychological committing suicide. You have to commit suicide. So who, the person is willingly doing it. Everyone to become a, the emperor in their own world. The authority, the executive powers, the controlling powers. So you get the emperor, the controlling power on the defilements. You are on the Mara side. You are on the defilement side. And something happened. Taoism, tatata, no mara, no defilement, but you feel anxiety. You feel something lacking. You have to, you feel I have to do something. That is what you call defilement. So the, when the mind come up to that level, now you are better off. Occasion you can go there, again come back, and one time when the skillfulness happen, when the mastery happen, when the seasoning happen, whether it is conscious or unconscious, don't arrive at a decision. Let it happen its own accord, in an uncommitted manner. So you are not responsible, but you are the you are at the highest gain, biggest advantageous situation. So this state only the result of meditation, not the result. Result is up to your uh, non-reaction amount of non-reaction, amount of unassumption, unassuming way. So up to this point it is scientific, then onward it is kind of a uh, art, how to uh, come up to this, not to decide. In some manners also, not to not take a decision to not to decide, not to decide is a decision or not. So till tomorrow morning we can talk. Never we arrive. I didn't get your error. The defilements are there in the mind, even in the... Defilements mind, the decisions. Defilements mind, the inference. Defilements mind, the involvements, commitments. And still you can let the thing happen uninvolved, uncommitted, unvolitional way. That is the art Buddha wish to change. You can't go into by a decision. You can't go without decision too. That means uh, conscious state or you are talking different than unconscious? From the consciousness point of view, you can say yes state you have thoughts. You, you can't decide. You still have thoughts. I don't, you can't analyze it, you can't decide, you can't feel, you can't perceive. So much so, you are losing the unconscious state. So therefore, from the conscious point of view, you can give some projections, ideas, everything about the unconscious. But from the unconscious point of view, you are not privileged. You can't do it because soon you're going to do rationalization. You will be pushed back to the consciousness. So therefore you have to raise the question from the perspective. So these all consciousness analytical perspective are bullshit. So my understanding is that when you go to this unconscious state, you, you, don't, you are not aware of what is happening. From the consciousness point of view, yes. But you can be aware. Your uh, unconscious state, you So keep it open. Very difficult to say yes or no. If it is so, there is no Buddha, no Nibbana. So Buddha was a person, went there and came and told us. So therefore, we can't say no. But still we have not experienced it, so we can't say authentically yes. So therefore that is our noble quest. So we are innocent candidates, try our best to be awakened into the unconscious. So as far as you are awakened to the conscious, you are disqualified for that. So do away with this. Even if it is coming and throbbing, do away with that. Then there may be a chance, accidentally, you can go into the unconscious and more and more familiarity definitely going to give a little bit of landscape. And that will give a more confidence. But then and there, the communication cut off. That is, that is the magic key. That is, the, that is what you call spiritual. Okay, we have taken 20 minutes uh, over time. So therefore, uh, we are going to take... Uh, time for walking meditation and we will make another group sitting at 10 o'clock. Thank you very much for the participation.